චක්ක විශාලියං විහෙරති මහවනේ කුටාගාරශාලායන් අතකෝ භගවා සායන්හ සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන ගිලාන ශාලා තේනුපසංකමි උපසංකමිත්තා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා භික්ඛු ආමන්තේසී සත භික්ඛවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමෙය්‍ය අයං ඕ අනු අම්මාකං අනුශාසනීති පින්වත්නි තවත් දින 10ක් මුළුල්ලෙහි භාවනා කරලා අවසානයේදී කෙරෙන ධර්මදේශනයේට ඇහුම්කෙන් දෙන්නයි මේ හැම දිනාම දැන් බලාපොරොත්තු වන්නේ. හොඳින් භාවනා කරලා භාවනා ගුණ වැඩි දියුණු කරගෙන සිතේ එකඟතාවයත් ඇති කරගෙන බණහන්නට හොඳ මට්ටමේ මේ හැම දෙනාම දැන් වාසය කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේදී තමන් මේ දින 10ක් මුළුල්ලෙහි කරන ලද භාවනා මාර්ගයේ පිළිබඳව තවත් දත යුතු කරුණු පෙන්වා දෙමින් තමයි දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් වන ධර්ම දේශනයක් වෙනවා. හැමදෙනාම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තවදුරටත් තමන්ගේ ශීල භාවනා සමාධි විදර්ශනා ගුණ වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගනිමින් තමන්ගේ සිතුම් පැතුම් අනුම ඒ උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. මේ භාවනා වැඩසටහන් වල ධර්ම දේශනා වලදී ඒ ඒ වැඩසටහනට ඔබින ආකාරයට තෝරාගත් එකම මාත්‍රකාවක් යටතේ තමයි ඒ ධර්ම දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ගිලාන සූත්‍රය කියන එක මාත්‍රකාවේ තබා ගනිමින් කරුණු ටිකක් කියා දීමට බලාපොරොත්තු වෙනවා. එවං මේ සුතං ඒකං සමයං භගවා වේශාලියං විහෙරති මහා වනේ කූටාගාර ශාලායම් එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහා නුවර මහ වනයේහි කෝටාගාර ශාලාව කියන එකේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාව ඇති දායක දායිකාවන් උන්වහන්සේට වැඩ සිටින්නට මේ කූටාගාර ශාලාව කියන එක හදලා පූජා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ඊටාම විවේකීව මේ විහාරයේ වැඩ වාසය කරනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ සවස් කාලයේ සමාපත්තියකට සමවැදීලා එයින් නැගී සිටලා ගිලාන ශාලාව කියන එකට වැඩම කළා. බොහෝසෙන් බුදුරජාණන් වහන්සේ මේ වගේ අවස්ථාවල ඵල සමාපත්තියට තමයි සමවදින්නේ. නැගී සිටිනවා කියන්නේ ඒක අවසන් කරනවා. අවසන් කළා ගිලාන ශාලා කියන තැනට වැඩම කළා. ඒකට අපි කියනවා ගිලන්හල කියලා. අද කාලේ හැටියට සලකා බලනකොට ආරෝග්‍ය ශාලාවක වාට්ටුවක් වගේ නොයෙක් නොයෙක් රෝගාබාධයන්ට ලක් වූ ස්වාමීන් වහන්සේලා ප්‍රතිපාර ලබා ගන්නා තැන. ඒකට කියනවා ගිලාන ශාලා ගිලන් හල කියලා. බුදුරජාණන් වහන්සේ මේ ගිලන් හලට වැඩම කළා. වැඩම කරලා පනවන ලද ආසනයේ වැඩ හිටියා. එහෙම වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ ඒ ගිලන්හලේ වාසය කරන භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා මේ විදිහට දේශනා කරනවා. සතෝ භික්කවේ භික්ඛු සම්පජානෝ කාලං ආගමෙය්‍ය අයං වෝ අම්හාකං අනුශාසනය මහණෙනි යෝගාවචර භික්ෂුව සිහිනුවණින් යුතුව ටිකක් ඉවසාගෙන කාලය ගත කරන්නට ඕන මෙන්න මේක තමයි අපගේ අනුශාසනාව. අපගේ කියනකොට බුදුරජාණන් වහන්සේගේ පමණක් නෙවෙයි සියලුම බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙන්න මේකයි. මෙතන අපිට ඩිංගක් සිටිය යුතු කාරණාවක් තියෙනවා. ගිලන්හලේ වෙන්නේ නොඑක ආකාර ලෙඩ රෝග වලටපත් වුණ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලාට නොඑක ආකාර දුක් වේදනා තියෙනවා. මෙන්න මේව ගැන ශලකලා තමයි ඩිංගක් ඉවසගෙන වාසය කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ සිහිනුවණින් යුක්තව ඒ තමන්ට තියෙන නොඑක ආකාර දුක්ඛ වේදනා ඒව හැකිතරම් ඉවසාගෙන වාසය කරන්නට ඕන නිකම් ඉවසාගෙන නෙමෙයි සතෝ සම්පජානෝ සිහිනුවණින් යුතුව ඉවසාගෙන වාසය කරන්නට ඕන. මෙන්න මේක තමයි ශේල බුදුවරයන්ගේ අනුශාසනාව. මෙහෙම කෙටියෙන් දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ගැන ඩිංගක් විස්තර කරනවා සතෝ සම්පජානෝ කියලා වචන දෙකක් තිබුණා අනේක ගැන ඩිංගක් විස්තර කරනවා කතංච බික්කමේ බික්කු සතෝ හෝති හිද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආදී වශයෙන් වදාළ මහණෙනි භික්ෂුව යෝගාවචරයා සිහියෙන් යුත් වෙන්නේ කොහොමද? භික්ෂුව යෝගාවචරයා කයානුව බලමින් අනිත්‍ය ආදී වශයෙන් කයානුව බලමින් කායානුපස්සීව වාසය කරන අනිත්‍ය ආදී වශයෙන් වේදනාව අනුව බලමින් වේදනානුපස්සීව වාසය කරනවා. ඒ වගේම සිතේ ඇතිවෙන ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් සලකමින් භාවනා කරමින් වාසය කරනවා. ධර්ම කියන්නේ නීවරණ බොජ්ජංග ස්කන්ධ ආයතන චතුසත්‍ය කියලා මේ පහක් තියෙනවා. ඒ ධර්මයන් පිළිබඳව සිහිනුවණින් අනිත්‍ය ආදී වශයෙන් සලකමින් වාසය කරන මෙන්න මේක තමයි සිහියෙන් යුක්තව වාසය කරනවා කියන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් වාසය කිරීම. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කිරීමට කාලය ගන්නේ නැහැ. ඒක තමයි සිහියෙන් යුක්ත වෙනවා කියන්නේ. කතංච භික්කවේ භික්ඛු සම්පජානෝ හෝති මහණෙනි යෝගාවචර භික්ෂුව සම්ප්‍රජඤ්ඤයෙන් යුක්තවන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ සම්පජානකාරී හෝති පටික්ඛන්තේ සම්පජානකාරී හෝති මේ ආදී වශයෙන් තමන් දවසේ කරන ඉරියව් පැවැත්වීම ඉදිරියට යාම ආබස්සට ඒම අවශ්‍ය දේකට වටා පිටා බැලීම හැඳීම පෙරවීම වැළඳීම කැසිකිලි වැසිකිලි යාම කතා කිරීම නිස්සද්ද වීම සැතපීම ආදී මේ විවිධාකාර දේවල් පිළිබඳව සිහිය පිහිටවාගෙන නුවණින් යුක්තව වාසය කිරීම තමයි සම්පජඤ්ඤ කියලා කියන්නේ. ඔය සති සම්පජඤ්ඤ මේ වචන දෙක හැමතැනම කියවෙනම අපි ඒකට සිහි නුවණ කියලා ව්‍යවහාර කරනවා. මේ දෙක හැම භාවනා යෝගියෙකුටම අවශ්‍යම කරන ගුණධර්ම දෙකක් තමයි. සිහි නුවණින් යුක්ත වීම. සිහිය තියෙන තැන නුවණ තියෙනවා. නුවණ තියෙන තැන සිහිය තියෙනවා. ඒ නිසා මේ සතෝ සම්පජාඤෝ කියන තැන සිහි නුවණ කියන මේ දෙක එකට බැඳිලා එකට සම්බන්ධ වෙලා දියුණු වෙන ධර්ම දෙකක්. මෙන්න මේකයි සිහිනුවණින් යුක්ත වෙනවා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනම ඒවංචේ භික්ඛවේ සතස්ස සම්පජානස්ස අපමත්තස්ස ආතාපිනෝ පහිතත්ස්ස විහෙරත uppajjati sukha vedana මහණෙනි මේ විදිහට ඒ කලින් කියාපු ආකාරයට සිහිනුවණින් යුක්තව ඊළඟට අප්පමත්තස්ස හොඳට සිහිනුවණින් වාසය කිරීමම තමයි අප්‍රමාදය කියන්නේ. ප්‍රමාදය කියන්නේ නොයෙක් කෙලෙසුන්ට පංචකාම වස්තු ආදියට යට වී ගැති වී වාසය කිරීම. සිහියෙන් වාසය කරනවා නම් එතන අප්‍රමාදය තියෙනවා. අප්‍රමාදීව අප්පමත්තස්ස ආතාපිනෝ ආතප කියලා කියනවා කෙලස් තමන වීරියට. උපන්න කුසල් නැති කර ගැනීමට ගන්න වීරිය. නූපන්න කුසල් නූපදීමට ගන්න වීරිය. නූපන් කුසල් උපදවා ගැනීමට ගන්න වීරිය. උපන් කුසල් ආරක්ෂා කරගෙන වැඩි දියුණු කර ගැනීමට ගන්න වීරිය කියන මේ හතරට කියනවා සතර සම්‍යක් ප්‍රධාන කියලා. අනේ සතර සම්‍යක් ප්‍රධාන වලින් යුක්තව වාසය කිරීම තමයි ආතප කියන්නේ. ඒ ආතප කියන කෙලස්තවන වීරිය ඇති තැනැත්තා තමයි ආතාපය කියන්නේ. කෙලස් තවන කෙලස් ප්‍රහාණය කරන වීරියෙන් යුක්ත පහිතත්ස්ස පහිතත්ස කියන්නේ නිමනට නැමුණු සිත් ඇති බව ලෞකික දේවල් වලට නෙමේ නොඑක ආකාර සැප සම්පත් වලට නෙමෙයි සිත නැමිලා තියෙන්නේ නිවනට. පංච උපාදානස්කන්ධයේ නාම රූප ධර්මයන්ගේ සංස්කාරයන්ගේ ආදීනව දැකලා නිවනට සිත නැමෙනවා. අනේ විදියට නිවනට සිත නැමීම තමයි පහිතත්ත්‍ය කියන්නේ. එහෙම නිවනට සිත නැමෙච්ච ලැබිච්චා තැනත්තා. එතකොට සිහිනුවණින් යුක්ත අප්‍රමාදීව වාසය කරන කෙලස් තමන වීරියෙන් යුක්ත නිමනට නමුනා වූ සිත් ඇති යෝගාවචරයාට uppajjati sukha vedana සැප වේදනාවක් පහළ වෙනවා මේ වේදනාව කියන්නේ විඳීම. ඒ වේදනාව බොහෝ තැන්වල සැප වේදනා විඳින්න ලේසි පාසු සනීපදායක වේදනා. දුක් වේදනා විඳින්න අපහසු කටුක අමාරු වේදනා. මේ දෙකයි මේ දෙකටම හසුනමන උපේක්ෂා වේදනා කියලා. වේදනා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේදී සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුනක් වදාරලා තියෙනවා. ඒ ගැන එකින් එක අපි විස්තර කරන්නට යන්නේ නැහැ. අපි භාවනා කරගෙන යන හැටියට වේදනාවන් අනිත්‍ය වශයෙන් සලකනවා. අපේ සේරම වේදනා එකතු කළා සංවේදනා කියලා විවහාර කරනවා. ඒ අනුම මේ විදිහට සිහිනවණෙන් යුක්ත අප්‍රමාද කෙලස් තවන වීරියාති නිවනට නැමුණා වූ සිත් ඇතුව වාසය කරන යෝගාවචරයාට සංවේදනාවක් පහළ වෙනවා. ඒ සංවේදනාවක් පහළ වුණාම යෝගාවචරයා මේ විදිහට කල්පනා කරනවා. uppannākho myāyaṁ sukha vedana. මට දැන් සංවේදනාවක් පහළ වුණා. දැන් අපි භාවනා කරනකොට ශරීරය නිශ්ශබ්ද කරලා ඇස් දෙක පියලා ඉන්නකොට අපට දැනෙනවා ශරීරයේ කොතන හරි සංවේදනාව. ඒ සංවේදනාවක් දැනෙනවා කියන්නේ සංවේදනාවක් පහළ වෙලා. අන්න ඒ විදිහට තමයි සංවේදනාව පහළ වෙන්නේ. සංවේදනාවක් පහළ වුණාමයි අපිට ඒක දැනෙන්නේ. ඉතින් මේ යෝගාවචරයාට සංවේදනාවක් පහළ වුණාම ඔහු හිතනවා uppannākho myāyaṁ sukha vedana මට දැන් සංවේදනාවක් පහළ වුණා සංචකෝ පටිච්ච නෝ අපටිච්ච ඒ සංවේදනාව ඉබේ පහළ වුණා නෙවෙයි හේතුවක් ඇතුව පහළ වුණේ. නිකම් පහළ වුණා නෙමෙයි. කිං පටිච්ච කුමක් හේතු කොටගෙනද මේ සංවේදනාම පහළ වුණේ. ඉමමේම කායං පටිච්ච මේ කය ඇසුරු කරගෙනයි මේ සංවේදනාව පහළ අයම්පිකෝ කායෝ අනිච්ච සංඛත පටිච්ච සමුප්පන්නෝ මේ මගේ කය ශරීරය අනිත්‍යයි හේතුන්ගෙන් හටගත්තු එක හේතුඵල ධර්ම සමූහයක් හේම හේතුඵල ධර්ම සමූහයක් තමයි අපේ මේ කය ශරීරය අනිච්ඡං කෝ සංඝතං පටිච්ච සමුප්පන්නං කායං නිස්සාය uppannā sukha vedanā kuto niccho bhavissyati මේ යෝගාවචරය සිහිනුවණෙන් යෝනිසෝ මානසිකාරයෙන් කල්පනාමට ගන්නම මේ කය අනිත්‍යයි හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. හේතුඵල ධර්ම පරම්පරාව. මේ අනිත්‍ය වූ කය අසුරු කරගෙන පහළවෙන්නා වූ සංවේදනාව කෙසේනම් නිට්ටවන්නද? නිට්ටවන්න බෑ. අනිත්‍යමයි. සෝ කායේච වේදනායච අනිච්ඡානුපස්සී විහෙරති. ඒ යෝගාවචරය කය පිළිබඳවත් වේදනාවන් පිළිබඳවත් අනිත්‍යානුපස්සීව වාසය කරනවා. කායයි වේදනාවයි කියන මේ දෙක පිළිබඳව අනිත්‍යානුපස්සීව වාසය කරනවා. අර ගිලන්හලේ වැඩ වාසය කරන රෝගී ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මහණෙනි සිහිනවණින් යුතුව ඉවසාගෙන කාලය ගෙවන්නට ඕන කියලා වදාළේ මෙන්න මේ කාරණය. සෝ කායේච වේදනායේච අනිච්ඡානුපස්සේ විහෙරති. කාය පිළිබඳවත් වේදනාවන් පිළිබඳවත් අනිත්‍යානුපස්සීව වාසය කරනවා. දැන් අපි ප්‍රායෝගික වශයෙන් මේ කාරණාම ආරම් බලනකොට භාවනා යෝගයෙන් හිතේ තැම්පත්කම යම්කිසි ප්‍රමාණයකින් ඇති කරගෙන ඊළඟට තමන්ගේ කයට ශරීරයට අවධානය යොමු කරලා තමන්ට දැනෙන වේදනාදී ධර්මයන් අනිත්‍ය වශයෙන් සලකමින් භාවනා කරනවා. තව ආකාරයකින් කියනකොට ශරීරය නිස්සද්ද කරලා ඇස් දෙක පියලා තමන්ගේ ශරීරයේ කොතන හරි සංවේදනාවන් පහළ වෙනම නම් ඒවා ලුහු බඳෙමින් අනිත්‍ය වශයෙන් සලකමින් භාවනා මානසිකාරයේ පවත්තනවා. කයත් වේදනාවත් පිළිබඳව අනිත්‍යානුපස්සීව වාසය කරනවා කියලා වදාළ මේ කාරණය. උදාහරණයක් වශයෙන් බලනකොට අපි වාඩි වෙලා ශරීරය නිස්සද්ද කරලා ඇද්දක පියලා හොඳ සිහිනුවණින් කය දිහා බලනකොට අපට දැනෙනවා කයේ වේදනාව. සංවේදනාවක් දැනෙනවා. අපි ඒකට අවධානය යොමු කරලා අනිත්‍ය වශයෙන් සලකනවා භාවනා කරනවා. එහෙම අනිත්‍ය වශයෙන් සලකනකොට භාවනා කරනකොට ඒ වේදනාව අඩු වෙලා යනවා නැති වෙලා යනවා. බොහෝ දෙනා හිතන්නේ අපි අර අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ නිසා මේ වේදනාව නැති වෙලා ගියා කියලා. එහෙම දෙයක් නැහැ. අපි මෙනෙහි කළත් නොකළත් අපේ කයේ ඇතිවෙන වේදනාවන් ඇති වෙලා නැති වෙලා යනවා. අපි මෙතෙන්දී කරන්නේ මොකද්ද? ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත වේදනාවට අවධානය යොමු කරලා සිහිය පිහිටවාගෙන ඉන්න. එහෙම ඉන්නකොට අපට දැනෙනවා මේක ඇති වෙලා නැති වෙලා යන ඊළඟට ශරීරයේ වෙනින් තනක සංවේදනාවක් පහළ වෙනවා. ඒකටත් අවධානය යොමු කරනවා. ඒකත් බොහොම සුළු වේලාවකින් නැති වෙලා යනවා. තවත් තැනක ශරීරයේ වේදනාවක් පහළ වෙනවා. ඒකටත් සිත යොමු කරනවා සිහිය පිහිටවා ගන්නවා. ඒකත් ඩිංග වේලාවකින් නැති වෙලා මේ විදිහට වේදනාවෙන් වේදනාව ලොහු බඳෙමින් මගේ එක දිගටම ධම්මලක් වාගේ එකිනෙකට සම්බන්ධව මෙනෙහි කරගෙන යාම තමයි අනිත්‍යානුපස්සනා කියන්නේ අනුපස්සනා කියන්නේ ඒ අනුව නැවත නැවතත් සිහියෙන් නුවණින් දකින මේ විදිහට වේදනාවන් පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්වනකොට කය පිළිබඳවත් දැනුම ඇති වෙනවා අනික් අතට වේදනාව තනියම පහළ වෙන්නේ නැහැ. වේදනා සංඥා සංස්කාර විඥාන කිය. මේ හතර දෙනා ඒකාබද්ධයි. එකට උපදිනම එක වස්තුවක පිහිටනවා එකමකට අරමුණු ගන්නම එකට නැති වෙලා යනවා. සම්ප්‍රයෝග ලක්ෂණ මේ හතර දෙනා වෙන් කරන්න බෑ එකක් ගත්තාම අනෙක් තුන් දෙනාත් අනිවාර්යයෙන් මේකට සම්බන්ධ වෙනවා ඒ නිසා සංවේදනාවන් මෙනෙහි කළාම සංඥා සංස්කාර විඥාන කියන මේ හතරත් මෙනෙහි කළා භාවනා කළා ඒ හතරට කියනවා නාම ධර්ම කියලා ඊළඟට මේ වේදනාදී ධර්ම ආශ්‍රය කරගෙන පවතින්නේ කුමක්ද අපේ මේ කය ශරීරය ශරීරය රූප ධර්ම අපට පෙනෙන්නට තියෙන හිස අතපය බඩපපු ආදී මේ කොටස් ටික මේවා රූප ධර්ම. සාදට දැනෙන ඒවා පඨවි හොනසම් සිසිල් ගතිය දැනෙන ඒවා තේජෝ හමන කොම්බවන හකුලමන ගතියෙන් යුක්ත ඒවා වායෝ වැగిරෙන බැඳින ගතියෙන් යුක්ත ඒක ආපෝ මෙන්න මේ ධාතු රූප හතර මේවා රූප මේවෙන් තමයි අපේ කය හැදෙලා තියෙන්නේ. ඒ නිසා කය ගැන මෙනෙහි කිරීමෙන් රූප ධර්මයන් ගැන භාවනා මානසිකාරයේ පැවැත්වුවා. එතකොට නාම රූප ධර්ම ගැන භාවනා කරනවා. පංච උපාදානස්කන්ධ වශයෙන් බැලුවහම අපේ කය රූපස්කන්ධය වේදනාව වේදනාස්කන්ධය සංඥාව සංඥාස්කන්ධය සංස්කාර හිතේ ඇති වෙන සිතවිලි සංස්කාරස්කන්ධය හිත විඥානස්කන්ධ මේක පංච උපාදානස්කන්ධ වශයෙන් උත් බෙදන්න පුළුවන් මේ අරමුණු මෙනෙහි කළාම නාම රූප වශයෙන් පංච උපාදානස්කන්ධ වශයෙන් තවත් ඉන්ද්‍රිය ධාතු ආයතන ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වුවා වෙනවා මේ මට්ටමට භාවනා මානසිකාරයේ පැවැත්වුවාම නාම රූප ධර්මයන් වටහා ගත්තාම ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. මේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගත්ත යෝගාවචරය තවදුරටත් භාවනා කරනවා. මේ නාම රූප ධර්මයන් කොහොමද හැදුනේ? ඉබේ හැදුනා නෙමේ. මේ හැම එකක්ම හේතුන් නිසා පහළ වෙච්ච ඒ වගේම වහවහ ඇති වෙනව නැති වෙනව විනාශයටපත් වෙනව කියලා වර්තමාන වශයෙන් අවබෝධය ඇති කරගන්න. ඒ වර්තමාන වශයෙන් අවබෝධය ඇති කරගෙන අතීතයේ නාම රූප ධර්මයන් මෙහෙමයි අනාගතයටත් මෙහෙමයි වර්තමානයේ දැනුත් මෙහෙමයි කියලා අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේ පිළිබඳව සියලුම සකකුකුස් දුරු කරගන්න. ඒකට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. තවදුරටත් භාවනා කරගෙන යාමෙන් භාවනා යෝගියාට ඕභාස ආලෝකාදී උපක්ලේශයන් පහළ වෙනවා මම දැන් ධානයේකට මාර්ගඵලයකටපත් වෙලා කියලා ඇතම් යෝගීන් රැවටීමටපත් වෙනවා තවත් ඉදිරියට භාවනා කරගෙන යාමේදී මම ධානයේකට මාර්ගයේ ඵලයකටපත් වෙලා නැහැ. තවදුරටත් භාවනා කළ යුතුයි. මම නමඟට හැරුණ යායුත මඳ ඒක නෙමෙයි. තව ඉදිරියටත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්විය යුතුය කියන දැනුම ඇතිකල. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහු කළාම ඊළඟට යෝගාචරයාන සමුවන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. උද්‍යාව ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය මුංචිත කම්මතා ඥානය පටිසංඛා ඥානය සංස්කාර උපේක්ෂා ඥානය කියන මේ ඥාන අටත් සත්‍යානුලෝමික ඥානය කියන නවයත් එක්ක නවමහා විදර්ශනා නුවණින් යුක්ත වූ විසුද්ධිය තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ මුලින්ම හමුවන්නේ උද්‍යව්‍ය ඥානය කියන එක. ඒ ගැන මේ භාවනා යෝගීන් භාවනා කරගෙන යනකොට උරගාලා බැලුවා. උදයව්‍ය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා මොහොතක් වෙලා පවතිනවා නැති වෙනවා. ඔය සංවේදනාදී ධර්ම හැම ධර්මයක් ඇති වෙනවා මොහොතක් වෙලා පවතිනවා නැති වෙනවා අන්න ඒකට කියනවා උදයව ඇතිවීමේ නැතිවීමේ ස්වභාවයේ දක්නා නුවණ කියලා උදයව ඥාන මේ උදයව ඥානය ඇති වුණාම භාවනා යෝගීන්ට හොඳට භාවනා කරන්න පුළුවන් හුඟ වෙලාවක් භාවනා කරන්න පුළුවන් ඇඟේ අමාරුකම් අරවා මේවා බොහොම අඩුයි නමුත් එකම ගැටලුවකට තියෙන්නේ Tamanට හරියට භාවනා අරමුණක් නැහැ භාවනා අරමුණක් ඕනෑ කියන කල්පනාව තිබුණත් භාවනා අරමුණක් වශයෙන් පවත්වා ගන්නට බෑ. මොකද්ද මේකට හේතුව? මේ මට්ටමට භාවනා කරගෙන යනකොට යෝගාවචරයාගේ හිත ඇතිවීම නැතිවීම කියන මේ දෙකේ පිහිටලා තියෙනවා. ඒ දෙකේ පිහිටියාම අරමුණක් කියලා අපට ගන්න පුළුවන් කමක් නැහැ. මට හොඳට භාවනා අරමුණ තියෙනවා කියන එකත් වැරදි කල්පනාවක්. අන්නේ වැරදි කල්පනාව දුර වෙලා යනම උද්‍යව්‍ය ඥානයේ ඇතිවීම නැතිවීම දෙකේ හිත පිහිටනවා. ඒ නිසා හුඟ වෙලාවක් භාවනා කරන්න පුළුවන්. ඇඟට අමාරු නැතුව භාවනා කරන්න පුළුවන්. සමහර විට වරෙන් වර පුංචි පුංචි ආලෝක මාත්‍ර වාගේ දේවලුත් පහළ වෙන්න පුළුවන් සිවයෙන් භාවනාවේ ඉන්න පුළුවන් මේ උදයව්‍ය ඥානය කියන එක මේරීමට වත් වුණාම භංග ඥානය කියන එක පහළ වෙනවා භංග කියන්නේ බෙඳෙනවා කියන එක දැන් උදයව්‍ය අවස්ථාවේදී ඇතිවීම මමත් කැමැතිම නැතිවීම කියන. ඒක තියෙනවා අවස්ථා තුනක්. ඇති වෙනම මොහොතක් වෙලා පවතිනම නැති වෙලා යනවා. උද්‍යාවිවේ ඥානයේදී ප්‍රකටවන්නේ අන්න ඒ වගේ එකක් තමයි. මේ බංග ඥානය කියන එකේදී ඇතිවීම අප්‍රකට වෙලා යනම පැවතීමත් අප්‍රකට වෙලා යනවා නැතිවීම තමයි ප්‍රකට වෙන්නේ වහ වහ නැති වෙනවා භාවනා අරමුණක් කරගෙන භාවනා කරන්න ගන්න හදනකොට මේක නැති වෙලා විතරයි බලන බලන ගන්න ගන්න අරමුණ ෂණයකින් නැති වෙලා යනවා මේ විදිහට ඒ අරමුණු ගන්න ගන්න එක නැති වෙලා යාම නිසා භාවනා යෝගියාට භාවනා අරමුණක් නැහැ කියන සංඥාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ගන්න ගන්න අරමුණ පිහිටන්නේ නැහැ. වහාම බිඳී යනවා. මේ භංග ඥාන අවස්ථාවේදීත් හොඳට භාවනා කරන්න පුළුවන් භාවනාවේ ඉන්න පුළුවන් නමුත් භාවනා අරමුණ ඊ타ත්ම අප්‍රකටයි ඇතම් භාවනා යෝගීන් මට භාවනා කරන්න අරමුණක් නැහැ කියන සංඥාවටත් වැටෙන්නේ මේ අවස්ථාවලදී තමයි දෙවෙනි එක භංග ඥානය. තුන්වෙනි එක තමයි භය ඥානය කියන එක. භය කියනකොට අවතාරයකට හොල්මකට හොල්මනකට බයෙන්න වගේ නෙවෙයි. ඥාන සම්ප්‍රයුක්තව ඇති කරගන්න බය. නවනින් යුක්තව බය ඇති කර ගැනීම. කොහොමද ඒක ඇති වෙන්නේ මේ බලන බලන නාම රූප ධර්මයන් අරමුණු සේරම කැඩිලා බිඳිලා වහවහ වෙනස් වෙලා විනාශයටපත් වෙලා මේවා දකිනකොට මම මෙච්චර කාලයක් ආලය කලේ බැඳිලා හිටියේ මේ මගේ කැඩිලා බිඳිලා විනාශයටපත් වෙලා යන ජීවිතයකට නේද කියලා නොවනින් යුක්තව බය ඇති කරගන්න. අන්න ඒකට කියනවා බය ඥානය කියලා. මේවා පියවරෙන් පියවර මේරීමටපත් වෙමින් ඉදිරියට යන ධර්ම. උද්‍යව්‍ය ඥානය මෝරණකොට භංග ඥානයට යනවා. භංග ඥානය මෝරණකොට බය ඥානයට යනවා. ඊළඟට ආදීනව ඥානය. ආදීනව ඥානය කියන්නේ මේ හිත කය පිළිබඳව නාම රූප ධර්මයන් පිළිබඳව ඒවැ තියෙන දුක નિરાශාද බව දක්කනා නුවණ ඒ වගේම සංස්කාරයන්ගේ નિરાශාද බව දක්නා අවස්ථාව ඔය සංස්කාර කියන වචනයේ නොඑක් තේරුම් තියෙනම අපි මෙතෙන්දි ගන්නෙ සරල තේරුමක්. අපි භාවනා කරන අරමුණු අපේ හිත අපට දැනෙන සංවේදනා මේ සේරම අපි සංස්කාර කියලා ගන්න. ඒවා තමයි සංස්කාර කියන්නේ. මේ සංස්කාරයන්ගේ નિરાස්වාද බව දකින අවස්ථාව. භාවනා යෝගීන්ට මේ අවස්ථාව ටිකක් අපහසුතාවයන් මතුවෙන අවස්ථාව. උද්‍යව්‍ය භංග බය කියන මේ ඥාන අවස්ථාවවලදී වැඩි අමාරුවක් නැතුව භාවනා මානසිකාරයේ පැවැත්තුවා. මේ ආදීනම ඥාණයට පැමුණුනහම එහෙම භාවනා කරන්න අපහසු වෙනවා. පැයක් හමාරක් ඉරියව්ව මාරු කරන්නේ නැතුව භාවනා කරපු යෝගාවචරයාට විනාඩි 5 10ක් යනකොට සියුම් කටුක වේදනා මතු වෙනවා දුක් වේදනා මතු වෙනවා ඊළඟට ශරීරයේ නොයෙක් තැන්වල සියුම් කටුක දුක් වේදනා ඇති වෙන්න පටන් ගන්නවා එක ඉරියව්වකින් වාසය කරන්න අපහසුයි විනාඩි 5 10ක් යනකොට ඉරියව්ව මාරු කරන්න වෙනවා. එහෙම ඉරියව්ව මාරු කළත් නැවත විනාඩි 5ක් 10ක් යනකොට ආයෙත් ඉරියව්ව මාරු කරන්න හිතෙනවා. මේ කයේ නොඑක ආකාර කටුක දුක් වේදනා පහළ වෙනවා. ඒ කටුක දුක් වේදනා ප්‍රකට වෙනවා. මේවා ප්‍රකට වෙනකොට මේ හිත කය ජීවිතය ආස්වාදයක් ලබන්නට බැරි નિરાස්වාදයකක් කියලා යෝගාවචරයාට කල්පනාවල් ඇති වෙනවා මුළු ශරීරේම නොරිදෙන තැනක් නැති තරමට සියම් කටුක දුක් වේදනා මතුවෙනම මේ ආදීනම ඥාන අවස්ථාවේ සමහර විට උණ ගැනෙන්න එනවා මුළු කයෙම ඉදිකටු අගක් ඔබන තරම් සුළු ප්‍රමාණයකවත් දුකක් නැති තැනක් නැහැ මුළු ශරීරයේම එකම දුක් ගොඩක් කියලා යෝගාවචරයාට වැටහෙන මේ අවස්ථාවේ ඉරියව් මාරු කරනවා වාඩි වෙලා ඉන්නකොට ඉන්න බෑ නැගිටිනම නැගිටලා ඉන්නත් බෑ සක්මන් කරනම සක්මන් කරන්නත් බෑ සැතපෙනම සැතපීලා ඉන්නත්ද මේ ඉරියව් හතරේම මේ කය පවත්වා ගන්න බෑ ආස්වාදයක් නැහැ කියන හැඟීම තමයි මේ මතු කරලා දෙන්නේ අපේ මේ ජීවිතය ආස්වාද සහිතයි බොහොම සුවදායකයි කියලා හිතාගෙන හිටපු වැරදි දෘෂ්ටිය වැරදි කල්පනාව අයින් වෙලා යන අවස්ථාව තමයි මේ ආදීනව ඥානය. નિરાස්වාද බව ප්‍රකට වෙන. සමදුරටත් භාවනා කරගෙන යාමේදී මේ ආදීනව ඥාණය මේරීමටපත් වනාම නිබ්බිදා අවස්ථාවට පැමිණෙනවා. නිබ්බිදා කියන්නේ කලකිරීම. සමහර කෙනෙක් තමන් ඊතා ප්‍රිය කරන මව්පිය ආදී කෙනෙක් සහෝදර ආදී කෙනෙක් දූ දරු කෙනෙක් ස්වාමි භාර්යා කෙනෙක් හදිසියේ මරණයට පත් වුනහම හොඳටම කලකිරෙනවා. තමන් හරි හම්බ කරගත්ත වස්තුව හොරු කඩා බිඳගෙන ගියහම හොඳටම කලකිරෙනවා. ඛේද ජනක සිද්ධීන් ඇති වුනහම කලකිරෙනවා. මෙහිදී අදහස් කරන්නේ එහෙම කලකිරීමක් නෙමෙයි. ඒ කලකිරීම සේරම මහා කෙලස් කන්දරාවක්. මෙතන එහෙම නෙමෙයි. නුවණින් කලකිරෙනවා. කොහමද නුවණින් කලකිරෙන්නේ? භාවනා මානසිකාරයේ පවත්වනකොට උද්‍යව්‍යාදී ඥාන પરම්පරාව එනකොට මේ ආදීනම ඥාණයට පැමුණුනහමත් ඒ දිගටමත් නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම විනාශ වෙලා යාම ප්‍රකට වෙමින් තමයි ඉදිරියට දිගටම යන්නේ. මෙහෙම ජීවිතේ වෙනස් වීම නාම රූප ධර්මයන්ගේ කැඩි කැඩි බිඳි බිඳි විනාශයටපත් වීම දකිනකොට නුවණින් කලකිරෙනවා. අන්න ඒක තමයි නිබ්බිදාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ අවබෝධ කරගෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා කළාම දීර්ඝායුෂ දිව්‍ය ලෝකවල හිටපු දෙවියෝ කලකිරීමටපත් වුණා. අනේ අපි මෙච්චර කාලයක් මේ නිට්ටයයි සදාකාලිකයි සදාතනිකයි කියලා නේද හිත හිතා හිටියේ මේවා අනිත්‍යයි නේද කියලා නුවණින් කලකිරුණ. අන්න ඒ වගේ යෝගාවචරය නුවණින් කලකිරුණ. ඒක තමයි නිබ්බිදා කියලා කියන්නේ. මේ ඥාන પરම්පරාවල් බුදුහාඳුරෝ හදලා තිබ්බනේ මේ ඒවා එක්තරා ධර්මතාවයක්. උද්‍යව්‍ය ඥානෙට ඒක මෝරණකොට භංග ඥානෙට යනවා. ඒක මෝරණකොට භය ඥානෙට යනවා. එහෙම පිළිවෙලින් ධර්මතානුව ඥානෙන් ඥානෙට යනවා. ඊළඟට මුංචිත කම්මතා මෙදෙනු කැමැත්ත මේ දිගටම මේවා ඇති වෙන නැති වෙන බව කැඩිලා බිඳිලා වෙනස් වෙන බව નિરાස්වාද බව ආදී දකිනකොට මේ ජීවිතය පිළිබඳව ඇලීමක් නෙමේ ඇති වෙන්නේ මේකෙන් මිදෙන්න මිදෙන්නේ කොහොමද කියලා මේ සංසාර දුක් වලින් භව දුකෙන් පංච උපාදානස්කන්ධයෙන් මෙදෙන්නේ කොහොමද කියලා කල්පනාවල් ඇති වෙනම ඒකට තමයි මුංචිතු කම්්‍යතා ඥානය කියලා කියන්නේ. මේම එකින් එකට මෝරාගෙන යනවා. ඊළඟට පටිසංඛා ඥානය. දැන් මේ නාම රූප ධර්මයන්ගෙන් පංච උපාදානස්කන්ධයන්ගෙන් මිදෙන්න නැවතත් මේ අරමුණු අනිත්‍ය ආදී වශයෙන් සලකන අවස්ථා පටිසංඛා කියන්නේ ඒකයි නැවත නැවතත් අනිත්‍ය ආදී වශයෙන් සලකන දැන් මෙතන ආදීනම ඥානය නිබ්බිදා ඥානය මුංචිත කම්මතා ඥානය පටිසංකහා ඥානය කියලා ඒ අවස්ථා හතරක් කියවුණා මේ හතරම යෝගාවචරයාට ප්‍රකට වෙනකොට අර භාවනා රසයක් භාවනා ආස්වාදයක් නැතුව වගේ වෙනවා මේ ආස්වාදයක් තියෙනවා කියන එක වැරදි කල්පනාවක් මේවා එකින් එකට යෝගාවචරයාගේ හිතේ තිබිච්ච වැරදි කල්පනාවල් දුරු කරමින් ඉදිරියට යන අවස්ථාවක් ඊළඟට තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියන්නේ. සියලු සංස්කාරයන් සියලු භාවනා අරමුණු පිළිබඳව මදහත් සලකා බැලීමේ අවස්ථාව. මදහත් වෙනවා. අපට යමක සත්‍යතාවය තේරුම් ගන්නට අපහසු අන්තයකට ගියා. දැන් භාවනා අරමුණු පිළිබඳව සලකා බලනකොට භාවනා අරමුණු ගැන සතුටු වෙනකොට ඇලෙනකොට ඒක ඒකාන්තයක්. භාවනා අරමුණු ගැන ගැටෙන හැපෙනකොට ඒක තවත් අන්තයක්. ඒ ඇලීම් අන්තයේ තමයි කාමසුකල්ලිකානුයෝගය කියන්නේ. ගැටෙන හැපෙන පැත්ත තමයි අත්ත කියලා මතානුයෝගය කියන්නේ. මේ දෙපැත්තටම ගියහම යමක සත්‍යතාවය වටහා ගන්නට බැහැ. ඒ නිසා මේ අන්ත දෙකට නොගෙහින් මැදහත්ව සිටින්නට ඕන. තරාදියක් මෙන් සමබරතාවයෙන් යුක්ත සිතේ සමබරතාවය. ඇලෙන බැඳෙන අරමුණු ආවත් ඒවට ඇලෙන්න බැඳෙන්නේ නැහැ. ගැටෙන හැපෙන අරමුණු ආවත් ඒවට ගැටෙන්න හැපෙන්න. මදහත්ව වාසය ඒකට උපේක්ෂා කියලා කියනවා. උපේක්ෂා. ඒ ලෞකික සුවය අතුරෙන් අන්තිම ඉහළ සුවය තමයි මේ උපේක්ෂා සුවය කියන එක. උපේක්ඛාපන ඥාන සුඛා අඥාන දුක්ඛා කියලා අපේ බණ පොත්වල තෝරලා තියෙනවා. ඥානමන්තයට ඒක බොහොම හොඳ සුවයක්. නුවණ නැති එක්කෙනාට ඒක දුකක්. උපේක්ෂාවට පැමුණුනහම රසාස්වාදයක් නැහැ. නමුත් කෙලස් උපදින්නේ නැහැ. අබරල කොළයකට නෙළුම් කොළයකට වතුර වැටුණාම ඒක සීරිලා යන්න වාගේ හිතේ කෙලස් අල්ලගන්නේ නැහැ. මදහත්ව පිහිටා සිටිනවා. අන්නේ අවස්ථාව තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. මේ ඥාන ටික පිළිබඳව තේරුම් ගැනීමට අටුවාවේ උපමාවක් පෙන්නලා තියෙනවා. එක් මිනිසෙක් මසුන් මරන්නේ, මාළු අල්ලන්නේ, මාළු අල්ලන්න ගියා. ඒ මාළු අල්ලන උපකරණයක් කියනම මේ අපේ පළාත්වල නම් ඒකට කියන්නේ කරක්ගෙඩිය කියලා. අඩි දෙකක් විතර උස උඩ කට පුංචි යට කට අඩි එකහමාරක් විතර ලොකු වටේට ඉරටු හෝ බටපතුරු ළඟ ළඟ බැඳලා තියෙන උපකරණයක්. මේකත් අරගෙන මාළු අල්ලන්න ගියා. ඒක නොගැඹුරු ජලයේ මාළු අල්ලන උපකරණයක්. ගෙහෙල්ලා නොගැඹුරු ජලයේ උඩ ඉඳලා මේ උපකරණය යටට බස්සනවා. බැස්සුවහම ඒකට මාළු කොට වෙන කොටු වෙනවා. උන් මේකට කොටු වෙලා එහේ මේ බේරෙන්න දඟලනකොට මේක හැපෙනම ඒ මසුම් මරන්නාට වැටෙනවා දැන් මාළු අහුවෙලා කියලා. මේ මිනිසා ගෙහෙල්ලා මේ උපකරණය දියට බැස්සුවා පමණයි මාළුවෙක් අහුණා. ලොකු එකෙක් හවෙලා හොඳට දඟලනවා. දැන් මෙයා හරිම සන්තෝෂයටපත් වුණා. අද නම් ආප ගමන් හොඳ ලොකු මාළුවෙක් අහුණා කියලා. උඩින් අත දාලා අල්ලගත්තා. හරියට බෙල්ලෙන්ම අල්ලගත්තා. අල්ලාගෙන හිමින් හිමින් උඩට ගත්තා. ගන්නකොට උගේ හිසේ තියෙන ස්වස්තික ලකුණු ඒවා දැක්ක ගමන් තේරුම් ගත්ත මේකනම් මාළුවෙක් නෙමේ විෂගෝර සර්පය. අත තව ටිකක් තද කරගත්තා. හිමින් හිමින් උඩට ගත්තා. මේ සර්පයා මොකද කරන්නේ පුරුෂයාගේ අත උගේ වලිගේ පැත්තෙන් වෙලා ගත්තා. දැන් මොහොට මේක අතහරින්නත් බෑ. මෝ කෑවත් මාව ඉවරයි කියලා හිතනවා මෙයා. මෝ ගැන හොඳට කලකිරිලා මොගෙන් බේරෙන්න කොහොමද කියලා හොම කල්පනා කර කර මූට හොඳටම බය වෙලා ටිකක් වෙලා ඉඳලා කල්පනා කළා මෝවගෙන් බේරෙන්න නම් මෙහෙම කරන්න ඕන කියලා හිමින් සැරේ අත අත වෙලාගෙන එන්න හරිය ගලවලා එක පාරට අත උසවලා හත්තට වාරයක් හිස වටේ කරකෝලා දුර්වල කළා ඈතට වීසි කළා මේක තමයි උපමාව අර මසුන් මරන්න අද හොඳ මස්සේ හම්බ වුණා කියලා සතුටු වුණා වාගේ තමයි මේ සාමාන්‍ය ජනයා ප්‍රතග්ජනයා ජීවිතයක් ලැබිලා ලෞකික දේවල් පිළිබඳව අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට හමුවන දේවල් පිළිබඳව පංචකාම සම්පත් පිළිබඳව බොහෝම ප්‍රීති ප්‍රමෝදයට සතුටටපත් වෙනවා ඊ타ත්ම ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන. කොහොම ඉඳලා ශීල භාවනා කටයුතු වලට යනවා යෝගාවචරයේත් වෙනවා. එහෙම භාවනා කරගෙන යනකොට මේ ජීවිතයේ ලක්ෂණ අනිත්‍ය ආදී ලක්ෂණ දකින්න ලැබෙනවා. අර මසුන් මරන්නාට ඒ සර්පයාගේ ලකුණු දකින්න ලැබුණා වගේ අනිත්‍ය ආදී ලක්ෂණ දකින්න ලැබෙනවා. උදේව්‍ය භංග බය කියන මේ අවස්ථාව තමයි බය වෙනවා හොඳට මේ අනිත්‍ය ආදී ලක්ෂණ දැක්කහම. ඊළඟට මේ ජීවිතේ ආදීනමය දකින්න ආදීනම ඥාන අවස්ථාව ඊළඟට මේ ජීවිතයේ අනිත්‍යතාවය කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන ස්වභාවය දැකලා නුවණින් කලකිරෙනවා. එහෙම නුවණින් කලකිරිලා මේකෙන් කොහොමද මිදෙන්න කියලා මිදීමට කල්පනාව ඇති වෙනා මුංචිත කම්මතා ඥාන මේකෙන් මිදෙන්න නම් තවදුරටත් මේ භාවනා අරමුණු නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් කලකන්නට ඕන කියලා ඒ කල්පනාව ඇති වෙනවා. පටිසංකහා ඥානය. මේ විදියට මේ ඥාන પરම්පරාව අර මත්ස්‍යාගේ උපමාව හැටියට උදයව්‍ය භංග භය ආදීනව නිබ්බෙදා මුංචිත් කම්මතා පටිසංඛා කියන මේ ඥාන પરම්පරාවට සංසන්දනය වෙනවා ඊළඟට මුලින් කියුවා සත්‍යානුලෝමික ඥානය කියලා එකක් මේ ඥාන අට තමයි අපි වඩන්නට තියෙන්නේ සත්‍යානුලෝමික ඥානය කියන එක 아무තෙන් වැඩි යුතු එකක් නෙමෙයි මාර්ග ඥානයකදී පහළ වෙන එකක්. මෙහෙම ක්‍රමයෙන් භාවනා මාර්ගයේ යනකොට සංස්කාර උපේක්ෂා ඥාණයට යනු. ඒකේ අන්තිම කෙලවර තමයි උත්ථාන ගාමිනේ විපස්සනා කියන්නේ. අන්තිම කෙලවරට පැමිණිලා ලෞකික වශයෙන් වේදනාදී ධර්මයක් අරමුණු කරලා ඒ චිත්ත වීතිය බිඳී යනු. දල වශයෙන් මේ චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක් තියෙනම ජවං චිත් කියලා හතක් තියෙනවා. ඊළඟට ඒ ලෞකික චිත්ත වීතිය බිඳී ගිහිල්ලා ලෝකෝත්තර චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ ලෝකෝත්තර චිත්ත වීතියේ ජවං සිත් හතක් තියෙනවා. පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා. මේ තුන්වෙනි එකට තමයි සත්‍යානුලෝමික ඥානය කියන්නේ. අනුලෝම ඥානය. ඒක වඩන එකක් නෙමේ පහළ වෙන එක. මේ විදිහට මේ ඥාන පරම්පරාවේ සත්‍ය විසුද්ධියේ ගමන් කරන්නට ඕන. එකපාරක් ගිය ගමනින් සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නට බෑ. මේකට හොඳ උපමාවක් තියෙනවා. ඉස්සර සුවල්නව තියෙන කාලේ කවුඩන් වැනි පියාසර කරන්න වේගයෙන් පියාසර කරන්න පුළුවන් පක්ෂීන් මගයක් අරන් යනවා. මොහොතේ අතරමං වුණාම හෝ මග වැරදුනහම අර පක්ෂියේ කවුඩෙක් අහසට වීසි කරනවා. ඌ ඈත අහසේ පියාසර කරලා කොහේ හරි ගොඩ බිමක් තියෙනමනම් ඒ පැත්තට පියාසර කරගෙන යනවා. ඉතින් එහෙම ගියා නම් නැවත් ඒ පැත්තට හරවගෙන යනවා ගොඩ බිමක් හොයාගෙන. ගොඩ බිමක් හමුනේ නැතිනම් නැවතත් ඒ කවුද ඇවිල්ලා කුඹ ගහේ වහනවා. ඒ වගේ යෝගාවචරයා මේ දිට්ඨි විසුද්ධියේ ඉඳලා විසුද්ධි පරම්පරාව වර්ධනය කරලා ප්‍රතිපාදා ඥාන දර්ශන විසුද්ධිය උද්‍යව්‍යාදී ඥාන පරම්පරාව සේවනය කරලා සංස්කාර උපේක්ෂා ඥානයේ අන්තිම කෙලවරයි කියන වුට්ටානගාමිනී විපස්සනා මුදුන් පැමිණි විපස්සනාවට පැමිණිලා ලෝකෝත්තර පැත්තට පැන ගන්න බලනවා පැනගන්න පුළුවන් නම් එහෙමයි නැත්නම් ආපසු පහුබහින්න සිද්ධ වෙනවා ප්‍රත්‍යඥ යෝගාවචරයෙන් දෙත්‍ය විසුද්ධිය දක්වාම ආපස්සට එනවා ආර්ය පුජ්‍යලයන් විදර්ශනා භාවනාව පටන් ගන්න උදයව්‍ය ඥානයෙන් ප්‍රත්‍යඥ පුජ්‍යලයන් භාවනාව පටන් ගන්න දෙත්‍ය විසුද්ධිය දෙට්ඨි විසුද්ධියේ ඉඳලා නැවත නැවත ශේවනය කරමින් භාවනා කරගෙන ගිහිල්ලා සංස්කාර උපේක්ෂා ඥාණයට පැමිණිලා එතනින් ලෝකෝත්තර පැත්තට පැන ගන්න පුළුවන් නම් එහෙමයි නැත්නම් ආපස්සට එනවා මෙන්න මේකයි භාවනා සේවනයේ කියන්නේ ඕම නැවත නැවත නැවත නැවත සේවනයේ කරගෙන යනකොට භාවනාවේ යම් යම් අඩුපාඩු ගති තිබුණා නම් ඒව නැති වෙලා ගිහිල්ලා සංස්කාර උපේක්ෂා ඥානයේ කෙලවර වුත්ථානගාමිනේ විපස්සනාවට පැමිණිලා ලෞකික පැත්තෙන් මිදලා හිටන් ලෝකෝත්තර පැත්තට පැන ගැනීමේ අවස්ථාව ඇති වෙනවා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීමේ අවස්ථාව ඇති වෙනවා පින්වත්නි දැන් පැයකට වැඩි කාලයක් ධර්ම ශ්‍රවණේ කළා භාවනා මාර්ගය පිළිබඳව කරුණු කියා දුන්න කවුරුත් ඒව හිතට අරගෙන භාවනා මාර්ගයේ ගමන් කළා වැඩි කාලයක් යන්නට ඉස්සෙල්ලා මේ ජීවිතයේදීම ඊතා ඉක්මනින් ඒ උතුම් සාන්ත අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන ධර්ම ශ්‍රවණේ කිරීම ආදී වශයෙන් අපි සිදු කරගත් උදාර කුසල බලයෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා